තෙරුවන් සරණයි. පටිසල්ලාන සූත්‍රය. මහණෙනි කාය විවේකයේ යෙදෙව්. එතකොට පටිසල්ලාන භික්කවේ කියන්නේ කාය විවේකයේ යෙදෙව් කියන එක තමයි පරිවර්තනයේ සඳහන් කරලා තියෙන්නේ. පටිසල්ලානේ භික්ඛවේ යෝගමා පච්චත පටිසල්ලි නු මහණෙනි පිලිසලනේ පිලිසලනේ කියන්නේ දැන් මේ කාය විවේකයේ කියන වචනේ එහෙම තමයි සඳහන් කරන්නේ වචන පරිවර්තනයක් විදිහට බලමු කාය විවේකේ තතු මනසේ දනි කුමක් ධනීදයත් රූපෙහි සමුදේද අස්තගමේද වේදනාවේ සමුදේද අත්තගමේද සංඥාවේ සමුදේද අත්තගමේද සංස්කාරයේ සමුදේද අත්තගමේද විඥානයේ සමුදේද අත්තගමේද දනි එතකොට මේ සමුදේ අත්තගමේ සමුදේද අත්තගමේද දනි කියන එක තමයි රමස් මේ විවේකයේ කියන්නේ. ඒතර මේක මේ කියන පිළිසලණේ කියන එක විවේකයේ කියන එක අපි මේ සාමාන්‍යයෙන් කතා කරන ඒ විවේකේ නෙමෙයි. මේකේ තියෙන්නේ සමුදේ අස්තගමයේ කුමක් තතුසේ දනීදයන්. ඒ කියන්නේ අර විවේකයේ විවේකයෙහි යෙදෙව් කියන වචනේ දැන් පටිසල්ලාන කියන එකට තේරුමට දුන්නට ඒ විවේකයේ කියලා කියන්නේ ඒ කියන්නේ දැන් මෙතනදී අපි ගොඩක් වෙලාවට කාය විවේකයේ චිත්ත විවේකයේ මෙහෙම අපි කතා කරනවා. හැබැයි මේ හැම දෙයකින්ම අපිට පේන්නනවා, පේනවා මේ මෙහෙම මෙහෙම මෙහෙම විවේකයක් කියන එකක් ඇති වෙන්නේ ඇත්තම කිව්වොත් අභ්‍යන්තරයේ අර කම්සප්ප පිනවීමේ කියන ඒ ඒ මානෙන් අයි මිදුනාමයි. දැන් අපි දන්නවා මේ ධර්මයේ තුල පෙන්නන ඒ විවේකයට ගිය කෙනා කියලා කියන්නේ ඒ කම්සප්ප පිනවීමෙන් අයින් තුන කෙනා. ඒ කම් ආයතන පිනවීමෙන් මිදුණු කෙනාටයි විවේකයට ගිය කෙනා කියලා කියන්නේ. එතකොට සමුදේද අත්තගමේද රූපේහි සමුදේද අස්තගමේද වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සමුදේ අස්තගමේ දකිනවා කියන්නේ හටගන්න ආකාරය දකිනවා නිරුද්ධ වන ආකාරය දකිනවා අපි දැන් සමුදේ කියලා කියන්නේ අපි පැහැදිලි කරා මෙට කලින් දෙයක් කියලා ගත්තොත් එතන සමුදේ හැබැයි දෙයක් අවබෝධ කරගත්තොත් එතන දෙයක් නැති බව ඒ ධර්මතාවය දැක්කොත් අන්න එතනයි අස්තගමේ සිද්ධ වෙන්නේ. එතකොට දෙයක් කියලා ගත්තොත් එතන සමුදේ. දෙයක් නැති බව සත්‍යද ඒ හැදෙන ආකාරය දැක්කොත් තමයි අස්තගමේ සිද්ධ වෙන්නේ. යථාභූත ඥානය කියන්නේ ඒකටයි. මහණෙනි රූපේ සමුදේ කවරේද? දැන් එනේ සමුදේ පැහැදිලි කරන්න. වේදනාවේ සංඥාවේ සංඛාරයේ විඥානයේ සමුදේ කවරේද? න සමුදේ පැහැදිලි කරනවා. කෝච භික්කවේ රූපස්ස සමුදයෝ වේදනාය සංඥාය සංකාරාය විඤ්ඤාණස්ස සමුදයෝ මහණෙනි මේ සස්නේ මහන පතයි මනවයි කියයි බැසගනි කුමක් පතාද මනවයි කියාද බසගනීද රූපේ පතයි මනවයි කියයි බැසගනි බැසගෙන සිටී රූපේ පතන මනවයි කියන බැසගෙන සිටින ඔහුට නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව උපදී. රූපේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානය. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වේ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසෝ හටගනී. මෙසේ මේ හුදු දුක් හට ගැනීමේ එහෙනම් සමුදයයි කියලා ලැබේ. අන්න දැන් සමුදේ පැහැදිලි කරනවා. දෙයක් කියලා ගත්තොත් අපි කෝ සමුදේ. දැන් ඔබ දැක්ක අපි පැහැදිලි කරන හැමතැනම කියනවා දෙයක් කියලා ගත්තොත් සමුදේ. රූපේ දෙයක් කියලා ගත්තොත්. පොත මේස ඇඳ ඉර දුව පුතා දෙයක් කියලා ගත්තොත් එතන සමුදේ. අපි කෝ දෙයක් කියලා ගත්තොත් ඒකම සංඛාරය කියන්නේ. ඒ කියන්නේ අපි හදාගත්ත දෙයක් තමයි අපි ඇසුරු කරන්නේ. බාහිර තියෙන දෙයක් නෙමෙයි. අපි චිත්තයක් ඇසුරු කරන්නේ. එහෙනම් පොත කියන්නේ ශබ්දයක්. ඒකට තියෙනවා වර්ණයක්. ඒ විදිහට තමයි පොත කියන එක හැදුනේ. ඒක චිත්තයක්. ඒක බාහිරින් අපිට හම්බ වෙන්නේ අපි ඇසුරු කරන්නේ හැම මොහොතෙම අපේ සිතුවිලිමයි. අපි බාහිර සාධක කරගන්නවා. ඒ කියන්නේ බාහිර අතරම කිව්වොත් අපිට බාහිර හම්බ වෙන්නේ නැහැ එහෙම එකක්. අපි කිව්වා අර පුංචි ළමයා මව් කුසෙන් එනකොට සංකාර පරවන්න බෑ කියලා. එතන සාසවියයි. නමුත් ආශ්‍රව වලට හිත ඇති ධර්මයක්. නමුත් ආශ්‍රව කෙලස් පනවන්න බෑ. අන්න පුංචි දරුවා ඊට පස්සේ අසකන දිවනාසය කියන මෙන්න මේ ආයතන සලායතන අසකන දිවනාසය කයමන. මෙන්න මේ ආයතන ඔස්සේ දැන් මේ සාසවී ස්වභාවයේ ඇලෙන ගැටෙන ස්වභාවයේ ගම්මිකේ ස්වභාවය නිසා ඔබ්සර්ව් කරනවා. ద్వාර ඔස්සේ එන අරමුණු වලට ඇලෙනවා. අරමුණු කිව්වට එතන ආරම්භන ඒ කියන්නේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස. හැබැයි ශබ්ද ශබ්ද මොනවද කියලා දන්නේ ශබ්ද ශබ්ද විතරයි. ප්‍රභාස්වරයි. පුංචි දරුවා මනස ප්‍රභාස්වරයි. වර්ණ වර්ණ විතරයි. වර්ණ මොනවද කියලා හඳුනන්නේ ගන්ධයේ ගන්ධයක් විතරයි. රස රසක් විතරයි. පහස පහසක් විතරයි. උණුසුම සීතල පොට්ටබ්බ කියන්නේ පහසක් දැනීමක් විතරයි. දැනීම දැනීමක් විතරයි. දැනුණු දෙයක් නැහැ. දැනුණු කෙනෙක් නැහැ. පුංචි දරුවට එහෙම පණවන්න බෑ. ඒකයි ප්‍රභාස්වරං චිත්තං කියන්නේ. අන බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇසේ උපතයි මහණෙනි උපත කියලා. ස්කන්ධානම් පාතිභාවෝ ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. ජාදම් සූත්‍රේ පෙන්වන කාරණා. අන උතනින් තමයි උපත හටගන්නේ. ඇසේ උපතයි මහණෙනි උපත. ඇස කියන්නේ කොහොමද? ඇස කියන්නේ මස් ඇහැට නෙමෙයි. ඒක මරණ කෙනාටත් තියෙනවානේ. එහෙනම් මරණ කෙනාටත් පේනවා. ඒක නෙමෙයි. ඇස කියන්නේ පේන බව. පේන බව කියන්නේ අන්න පොත. අපිට පේන්නේ පොතක්. අපිට පේන්නේ මිත්‍යක්. අපිට පේන්නේ පුටුවක්. අපිට පේන්නේ මලක්. අපිට පේන්නේ දෙයක්. මේ මුළු ධර්මයේම තියෙන්නේ ඔන්න ඔය සිත කියන්නේ එක අර අරමුණයි. සිත කියන්නේ අරමුණයි. එහෙනම් මුළු ධර්මයේම තියෙන අරමුණකයි. අරමුණේ සත්‍ය දකින්න තැනයි ස්කන්ධයේ උදේවය දකින්න කියන්නේ. එහෙනම් අපි කොයි විදිහට මේ ධර්මය පැහැදිලි කළත් ඒ එන අරමුණක් ගැනයි පැහැදිලි කරන්නේ. සිතට එන අරමුණ ගැන. ඒ වගේමයි අපි දෙයක් හදාගත්ත තැනයි අපේ රැවටීම තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව දෙයක් කියලා ගත් එකමයි. දෙයක් කියලා ගත්තොත් එතන හටගන්නේ දුකමයි. අන්න සමුදේ මේ පටිසල්ලාන සූත්‍රයෙන් පෙන්වන්නේ අන්නේ කාරණාවයි. දෙයක් කියලා ගත්තොත් හටගන්නේ දුකමයි කියපේ. එතකොට අපි ගත්තොත් දෙයක් කියලා ගත්තොත් අපිට පොත මේසේ ඇඳ දෙයක් බව පේනවා. ඒක දෙයක් කියලා අපි දකිනවා. හැබැයි පොත කියන්නේ શબ્දයක්. වර්ණයට දාපු શબ્දය තමයි මෙතන શબ્ද වර්ණ එකතු වීමක්. ඒක තමයි පොත කියන්නේ. කහ පාට. අර අම්මා ගැඩතල එනකොට අම්මා. අම්මා කියන શબ્දයක්. හැඩතලයට එකතු වෙනවා. අපි ඒකට තමයි කිව්වේ ස්පාක් එකක්, ෂොට් එකක් වදිනවා කිව්වේ. ඒ කියන්නේ වර්ණ ශබ්ද ගන්ධ රස පහස සියල්ලම සෙන්සස් වලින් එන ඒ මොහොතේ ස්පාක් වීමයි, ඒ කියන්නේ ප්‍රසාද ටික එකතු වීමයි සක්කාය දෘෂ්ටි කියන්නේ. සක්කාය දෘෂ්ටි කියන්නේ සක්කාය කියන්නේ ගොඩම එකතු වෙන එකයි. තියෙනවා කියලා දැන එකයි. එතකොට ඒක දෙයක් කරගත්තා කියන්නේ එතනම තියෙන සක්කාය දෘෂ්ටියයි. තියෙනවා කියලා ගත්ත එකයි. අපි අපේ රූපෙත් කණ්ණාඩියෙන් බලලා තියෙනවා කියලා හිතන්නේ. අන්න සක්කාය දෘෂ්ටිය. තියෙනවා. පොත තියෙනවා, දරුවා ඉන්නවා, ඉර තියෙනවා, හඳ තියෙනවා, මම ඉන්නවා. දැන් ලෝකයක් තියෙනවා. ලෝකේ හදාගත්තේ කොතනින්ද? සලායතන ලෝක ලෝක. ආයතන මගින් හදාගත්ත ලෝකයක්. ඇසේ උපතයි මහණේ උපත. අන්න එතනටයි එන්නේ. ස්කන්ධානම් පාතිභව ආතනම් පට ලැබුවාන් උච්ච જાති. ස්කන්ධය කියන්නේ මහලක දෙයක් නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ එන කිරණේ ඒකයි විඳීම. සංඥාව. වේදනාවක් තියෙනවා නම් ඒක දකින් සංඥාවේ. අපි කිව්වා සංඥාව කියන්නේ නිරූපණය. වේදනා සංඥා එකටමයි. වේදනාවක් නැති සංඥාවකුත් නැහැ සංඥාවක් නැති වේදනාවකුත් නැහැ. දෙකම එකමයි. ඒකමයි එකතු වීමයි සංකාර කියන්නේ. ඒකමයි විඥානය දැන ගැනීම. මේ සංකාර කියන්නේ එකතු වීම සකස් වීම කියන එක දැන් මේ ආයතන සියල්ලම ඒ මොහොතේම ස්පාක් වෙන සියල්ලම එකතු වෙලා අන්න හැදුණු දේ. අනේකට තමයි අපි කිව්වේ ඒ ආරම්මනේ. අන්න පොත. ඒක මනෝවිඥාණයෙන් සකස් වෙන්නේ. අපි කෝ ආයතන විඤ්ඤාණයට එහෙම දැනගැනීමක් නැහැ. ඒක මනෝ විඤ්ඤාසකස් වෙන්නේ. ඉතින් ඒකම තමයි මේ කතාව. ඒකම තමයි චිත්ත අනුපස්සනාවේ පෙන්වන්නේ. දෙයක් හැදෙන හැටි. ඒ ආරම්මණය කියන එක. ඒතර එතරම්යි සමුදය කියන්නේ දෙයක් කියන එකමයි. හැබැයි මෙතන සමුදය කියන එක සංඛාරා. ඒ කියන්නේ සකස් වුණු දෙයක්. ඒ අවිද්‍යාව නොදන්නකම දෙයක් කියලා කියන පොතක් කියන්නේ නොදන්නකම. පොත කියන්නේ නොදන්නකම. මේස කියන්නේ නොදන්නකම. ඒකමයි අවිද්‍යාව. පොත තියනවා කියන එකමයි අවිද්‍යාව. ඒකමයි සංඛාරය පොතමයි. ඒකමයි විඥානය දැන ගැනීම. සකස්ුණු දෙයක් සංඛාරය. ඒකමයි නාම රූප එකතු වීම කියන්නේ. නාම රූප කියන්නේ සංඛාරා එකතු වීම. ශබ්ද වර්ණ එකතු වීම තමයි නාම රූප. වෙන විදිහෙන් කිව්වොත් අපේ කියනවා අධ්‍යත බහිද්දා කියලා අන්ත දෙකක්. මේ පැත්ත නාමය කියනවා අනිත් පැත්ත රූපය කියනවා. ওই දෙක එකතු වීමයි කියනවා විඥානය. ඕකම තමයි ශබ්දේ වර්ණ එකතු වෙනවා කියන්නේත් ඕකම තමයි. කොයි හැම විදිහෙම කොයි විදිහෙන් ගත්තත් අවසානයේ ඔබට ඒ උත්තරය හම්බ වෙනවා. ඒකම තමයි කියන්නේ. අපි ප්‍රායෝගික පැත්තදී අපිට දැනෙන ඒක හොඳට දැනෙනවා. ප්‍රායෝගික පැත්තදී හොඳට දැනෙනවා මේ පැත්තෙන් හැමතිස්සම නාමයේ පැත්තෙන් ඉස්මතු වෙන්නේ શબ્දයක්. හැබැයි එතනදී ආ වර්ණයක් එළියට ආව શબ્දයක්මයි. පොත කියන්නේ શબ્දයක්. නාමය කියන්නේ නම් කිරීමක්. නම් කිරීම නම් ඒක શબ્දයක්. අන්න එතනයි શબ્දය කියලා පෙන්වන්නේ. එහෙනම් එතරම්යි චත්තාරෝච මහභූතනං චතුන්නංච මහභූතන උපාදාය රූප රූප. හැබැයි උපාදාය රූපේ හැදිලා තියෙන රුප්පණ නිසා ඒ රුප්පර නිසා ඇතිවුණු ඒ රූප රූපත්තය සංගතං අபிසංකරෝති කියන ආකාරයටයි රුප්පන්තිකෝ ආවසෝ රූපං කියන ආකාරයටයි මේ රුප්පර නිසා වේගයෙන් ස්පාක් වීම නැවත නැවත ප්‍රසාද වීම රූපයට හේතුවයි. ඒ කියන්නේ අපි දෙයක් කියලා මේ මොහොතේ ගත්ත දේම නැවත නැවත නැවත නැවත නැවත වැටීම තුලත් ඒකත් හේතු වෙනවා මේ සක්කාය රූපේ දෙයක් බවටපත් වීම. රූප රූපත්තාය සංකතං අபிසංකරෝති කිව්වේ ඒකයි. ඒ විදිහම වේදනා වේදනත්තය සංකතං අපි සංකාරෝති විඥාන විඤ්ඤාත්තය සංකතං අපි සංකාර සංකාර සංකාරත්තය සංකතං අපි සංකාරෝති සංඥා සංඥාත්තය සංකතං අපි සංකාරෝති හැබැයි මෙතන ඔබට කියන්න වැදගත් දෙයක් තියෙනවා එතන මේ දෙයක් කියන්නේ පොත විතරක් නෙමෙයි ඒක පොත කියන શબ્දය ගත්තොත් වචී සංකාරා අපි කිව්ව අඬනවා කියන උපමාව ගත්තොත් අඬන එක අඬන શબ્දේ වචී සංකාර අඬන ක්‍රියාව කාය සංකාරා ඒ වගේම තමයි අඬනකොට ඇති වෙන දුක මනෝ සංකාර. එතකොට මේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර එකම තැන තියෙනවා. එතකොට කාය සංකාර අපිට අපිට පේනවා මේ වචී සංකාර හොඳට වචන වලින් ඇහෙනවා. ඒ කාය සංකාරත් අපිට මේ ඇවිදිනවා කියන්නේ කාය සංකාරය. දුවනවා කියන්නේ කාය සංකාරය. එතකොට ඒ හැමදැනම කාය සංකාරයක් තියෙන කරන ක්‍රියාවකක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි බලන්න අඩනවා කියන්නේත් කාය සංකාරය. hina වෙනවා කියන්නේත් කාය සංකාරය. හැබැයි ඒක ඇතුලේ සැඟවිලා තියෙනවා මනෝ සංකාරය. ඒ කියන්නේ දුක කියන්නේ මනෝ සංකාරය. එතකොට ආදරය කරනවා කියන්නේ මනෝ සංකාරය. එතකොට අපි ගත්තොත් මෛත්‍රී කරනවා කියන්නේ මනෝ සංකාරය. කරුණා කරනවා කියන්නේ මනෝ සංකාරය. දෙයක් තියනවා කියන්නේ කෙනෙක් ඉන්නවා. කෙනෙක් නිරූපණය කරනවා. කෙනෙක්ම තමයි දෙයක් කියන්නේ. ඒ දෙක වෙන් කරන්න බෑ. ආත්ම සංඥාව තමයි සක්කාය දෘෂ්ටියම තමයි. එතකොට මෛත්‍රී කරනකොත් කෙනෙක් ඉන්නවා. කරුණා කරනකොත් කෙනෙක් ඉන්නවා. ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙන තැන දෙයක් තියෙනවා. දෙයක් තියෙන තැන කෙනෙක් ඉන්නවා. සියල්ලම එකමයි. සමුදේ ඥානං කියන එක අති ගැඹුරු මාතෘකාවක් වෙනවා එතකොට. ඒ විතරක් නෙමෙයි පුඤ්ඤාபிසංකාරා ඒත් ඒත් දෙයක්මයි. ඒත් සසරමයි. අපුඤ්ඤාபிසංකාරා ඒත් සසරමයි. ආනුඤ්ඤාபிසංකාරා එකම සංඥාවේ එකම සංඥාවේ නැවත නැවත නැවත නැවත චිත්ත ඒකාග්‍රතාවය කියනවා. අපි කියනවා පටිභා නිමි උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත. සිත තුලින් තබාගෙන ඉන්න එකම සංඥාව. ඒ සංඥාව තබාගෙන හිටියත් ඒක නැවත නැවත එකම සංඥාව වැටුණත් ඒකත් ඇවිල්ලා බඹරේ කරකවනවා වගේ ඒක ඇවිල්ලා ආනිඤ්ඤාபிසංකාරා. ඒක බල ගැන්වෙනවා එකම සංඥාව නැවත නැවත වැටීම තුළ ඒකම තුළ සිරවීම තුළයි නැවත උස්ම ගියොත් එතරම් සකස් වීමයි ආනිඤ්ඤාපි සංකාරයේත් සසරමයි එන පුඤ්ඤාපි සංකාර සසරමයි ආනිඤ්ඤාපි සංකාර සසරමයි අපුඤ්ඤාපි සංකාර සසරමයි එහෙනම් මම මෛත්‍රී කරනවා කිව්වත් ඒක අවිද්‍යා භූමිය ඒකයි ඒකේ සම්මා දිට්ඨියක් නැහැ කියලා ඒත් සසරමයි එහෙනම් කරුණාව කරනවා කිව්වත් ඒත් සසරමයි එහෙනම් අවිද්‍යා භූමිය අපිට සසර මිසක් හම් වෙන්නේ නැහැ සුගතියක් ඒකේ දුගතියක්මයි. සම්මා දිට්ඨියක් හම්බ වෙන්නේ නැහැ අවිද්‍යා භූමියේ. එහෙනම් ඒක අපි දකින්න නම් මේ ධර්මයේ දැක්ක කෙනාට පමණයි ඒ සුතවත් ශ්‍රාවකයාට පමණයි ඒ අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධර්මයේ දකින්න කෙනා අරිය ධම්මේ දන්න කෙනා අරිය ධර්මයේ හැසිරෙන කෙනා අරිය ධම්මෝ විනය රාග විනී දේශ විනී මොහ විනී එහෙනම් මේ සත්‍ය ධර්මයේ දැක්කොත් දෙයක් නැති බව දැක්කොත් විතරයි බෞද්ධයෙක් වෙන්නේ එතකම් බෞද්ධයෙක් වෙන්නේ නැහැ හොඳට බලන්න මේ සූත්‍රය තුළ පෙන්වන කාරණාව හොඳින් ඔබට මනාකොට අපි අපි ඉදිරිපත් කරන කාරණා හැම එකම මේ මේ මේ මේ ඡේදය තුළ අඩංගු වෙනවා. ඒ තමයි දෙයක් තිබ්බොත් එතන සමුදය තියෙනවා. සමුදය තිබ්බොත් එතන දුක සත්‍ය තියෙනවා. දෙයක් කියලා ගත්තොත් පොත කියලා ගත්තොත් පොතක් තිබුණොත් ඒකට ඇලෙනවා ගැටෙනවා. එහෙම වුණොත් තමයි දුක තියෙන්නේ. සුඛ දුක්ඛං දුක දුක්ඛං දෙකම දුකක්මයි. දුකමයි හටගන්නේ දුකමයි පවතින්නේ දුකමයි නිරුද්ධ වෙන්නේ. එහෙනම් දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කිව්වේ ඒකයි දුක්ඛ දුක්ඛ දුක්ඛ දුක්ඛ දුක්ඛ ඒකට නිසාම අපි කියනවා මේ මහෝපදේශ හතරට මේ චතුරාර්ය සත්‍යයට අපි කියනවා දුක්ඛ සත්‍ය කියලා. ඇයි පොත කියන එකමයි දුක. එහෙනම් පොත කියන පොත තියෙන තනමයි දුකක් තියෙන්නේ. අන්න චතුරාර්ය සත්‍යයක් තියෙන්නේ මේ මොහොතේ සිතමයි. එහෙනම් මේ මොහොතේ සිතමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. මේ මොහොතේ සිතමයි සමුදය කියන්නේ දුකේ හට ගැනීම කියන්නේ දෙයක් කියලා ගන්න එකයි. අපි කෝවා මේ දේ කියලා ගන්න එකේ එතකොට පොත විතරක් නෙමෙයි අපි කෝවා මේකේ මනෝ සංකාර, කාය සංකාර, වචි සංකාර තියෙන බව. සංකාර කියන්නේම දෙයක් කියලා අපි කියුවා. එහෙනම් දැන් මනාකොට පැහැදිලි මේ ධර්මය. එහෙනම් දෙයක් අපි අසුරු කරනවා. එහෙනම් දෙයක් තියෙන තැන දුකක් තියෙනවා. එහෙනම් දුක තිබ්බොත් දෙයක් තිබ්බොත් එතන භවයක් තියෙනවා. දෙයක් තිබ්බොත් එතන භවයක් තියෙනවා කියන්නේ එතකොට නිමිත්තක් තියෙනවා. පොත, මේසේ, ඇඳ, දුව, පුතා නිමිතිගතයි. එහෙනම් ඒ නිමිත්තක් තියෙනවා නම් එතන භවයක් තියෙනවා, දෙයක් තියෙනවා කියන්නේ එතන ජාති, ජරා, මරණ තියෙනවා. දෙයක් තිබ්බොත් තමයි ඇති වෙනවා නැති වෙන්නේ. දෙයක් තිබ්බොත් ජාති, ජරා, මරණ තියෙන්නේ. එහෙමනම් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස සියල්ලම තියෙන්නේ දෙයක් තිබ්බොත්. මේ එන මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තනයි සියල්ලම තියෙන්නේ නිවන් මාගත් හමුවන්නේ. ඒකයි බුදුන් වහන්සේ දේශනා කරේ උපාදවය ධම්මිනෝ කියලා උපදිනව ඒ නැති වෙන ධර්මතාවය දකින්න කියලා. උපජිත්වා නිරුද්ධාන්ති එතනම දකින්න කියලා. අන අනිච්චාවත සංඛාර මේ සියලු සංස්කාර සිතුවිලි අනිච්චයි. හැම මොහොතෙම අපි දකින්නේ දෙයක්ද ඒක තමයි සංඛාරේ දෙයක් කියලා ගන්න එකමයි සංඛාරේ. ඒ සියලු සංස්කාර අනිත්‍යයි. එහෙනම් අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ ඇති නැති ධර්මතාවයෙන් යුක්තයි. අන්න එතනම ඒක දකිනවා නම් උපජිත්වා නිරුද්ධාන්ති තේසං උපසමෝසුකෝ. සාන්ත සෝයටපත් වෙනවා. අන්න ඒ සත්‍ය දකින්න කෙනා. දවඩ පැහැදිලි සබ්බේ සංඛාරා අනිච්චා ඒත් ඒකමයි. ඒ සියලු සංස්කාර සිතුවිලි ධර්මය අනිත්‍යයි. දෙයක් කියන්නේ ඒක සිතුවිල්ලක්. ඒකයි සිතුවිල්ලක් කියුවේ. දෙයක් කොහෙවත් අපි හිතන දෙයක් බාහිර නෑ. ඒක චිත්තයක්. ඒකයි සිතුවිල්ලක් කිව්වේ. ඒකයි චේතනාහම් භික්කවේ කම්මම් වදාම් කිව්වේ. ඒක ඇත්ත කරගත්තොත් තමයි චේතනා තියෙන්නේ. එහෙම වුණොත් තමයි කර්ම විශේ තියෙන්නේ. එහෙම වුණොත් තමයි දෙයක් තිබොත් ඇලෙනවා ගැටෙනවා රාග දේශ මොහ සිත් අටගන්නේ. අන්න එතනයි කර්ම හටගන්නේ. එහෙනම් මේ මේ මේ ඡේදය තුල මේ සියල්ලම අඩංගුයි. හොඳින් බලන්න. මහණෙනි මේ සස්නේ මහණ ඉද බික්ක වේ බික්කෝ අභිනන්දති අභිවදති අධ්‍යෝසාය තිට්ඨති කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දය අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨති. තිට්ඨතෝ උපජිත්ති උපජ්ජති නන්දි යා රූපේ නන්දි තදුපාදානං තස්සු උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේව තස්ස කේවලස්ස දුක්ඛස්ස සමුදයෝ හෝති මේ ඔබ දැන් මේ මොහොතේ දෙයක් කියලා ගත්තනම් මේ එන ආරම්මනේ අරමුණ දෙයක් නම් ඒ සමුදයයි එතනයි භවයේ, එතනයි ජාතිය, එතනයි ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස සියල්ලම හටගන්නේ. එතනමයි මේ මොහොතෙමයි එහෙමනම් භවය හටගන්නේ. මේ මොහොතෙම මේ එනේන සිත එතන එතන භවය මේ මේ තමයි මේ සිතුවිලි සංසාරේ. ඒ භවයේ හඳුනා ගන්න මේ මොහොතෙමයි භවය තියෙන්නේ. මේ ඉපදෙන මැරෙන භවයක් ගැන කතා කරන්නේ මේ ෂණ සම්පත්තියත් එක්ක. ෂණයක් ෂණයක් පාසා ඉපදෙන මැරෙන භවයක් ගැනයි බුද්ධ ධර්මයේ තුල ඉද බික්කවේ බික්කෝ කියලා මේ ශාසනය තුල කතා කරන්නේ. එහෙම නැතුව අර ඔබ අර අර ඉගෙනගත්ත රේණුකාවේ චන්ද්‍රවිල හාමුදුරන්ගේ පොතේ මේ මැරෙනවා මේ ආ ඉපදෙනවා මේ මැරෙනවා මේ ආ ඉපදෙනවා කියන එක භවය කියලා. බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ එහෙම ධර්මයක් නෙමෙයි. ඒ එතනින් එහෙම ගියොත් වෙන්නේ ඔබට මේ නිවන් මගත් නැති වෙලා ධර්මෙත් නැති වෙනවා. මේ මනාකොට මේ සූත්‍රය තුල බුදුන් වහන්සේ පෙන්නන කාරණාව පැහැදිලි. ඉද වික්කවේ බික්කු මේ ශාසනයේ බික්කුව මේ මොහතෙම සකස් වෙන භවයේ දකිනවා. ඒක අපි හැම සූත්‍රකම ඔබට පෙන්නවා. බුදුන් වහන්සේමයි මේ පෙන්වන්නේ. ඇත්තරම මේ නූතන යුගයේ පොත් ලියාගෙන සත්‍ය ධර්මයේ වහගෙන තියෙන බවයි පෘථග්ජන භූමියේ සිට ආර්ය භූමිය දකින්න උත්සාහ කිරීමයි මේකට හේතුව. කවදාවත් ඒක වෙන්නේ නැහැ. පෘථග්ජනයෙකුට බෑ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න උම්මන්තක කෙනෙකුට බෑ ඒ අවිද්‍යා භූමියේ ඉඳලා මේ විද්‍යා භූමිය දකින්න. මේක ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ ඥානකින් දැකිය යුතු ධර්මයක්. මේක කවදාවත් බෑ පොතක් බලලා දැනගන්න. මේක පුළුවන් වෙන්නේ ඔබට ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි ප්‍රායෝගික වුණොත් විතරයි ඔබට මේ ධර්මයේ පේන්නේ. නමුත් මේ සූත්‍රය තුල බැලුවාම බුදුන් වහන්සේ ඒ ධම්ම චක්කුසේ යමෙක් ඒ ධර්මය අවබෝධ කරගත්තොත් මේ සූත්‍රය දිහා බලන්න පුළුවන් ධම්ම චක්කුසේ. ඒ ධර්ම ඥාණයෙන් ඔහුට පේනවා මේ කතා කරන්නේ මේ මොහොතේමයි. මේ ෂණේමයි. මෙතනමයි භවය සකස් වෙන්නේ. අන්න මෙතනමයි පොනෝ භවිකා ඊගාව සිතහක සකස් වෙන්න හේතුවයි මේ කියන්නේ. මේ සූත්‍රය මනාකොට ඒක පැහැදිලි කරනවා. කාටවත් නෑ කියන්න බෑ. පටිසල්ලාන සූත්‍රය බලන්න. බුද්ධචන්ද්‍ර ත්‍රිපිටක මාලාවේ සංයුත්ත නිකායේ 15 වෙනි ග්‍රන්ථය අතට ගන්න. බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ සංයුත්ත නිකායේ 5 වෙනි කාණ්ඩයේ ඒ 15 වෙනි ග්‍රන්ථයේ බලන්න 27 වෙනි පිටුව. පටිසල්ලාන සූත්‍රය. ස්කන්ධ සංයුත්තේ බලන්න. ඔබට පෙනෙයි මේ බුද්ධ දේශනේ තියෙන්නේ මේ මොහොතමයි භවය සකස් වෙන්නේ කියලා. මහණෙනි මේ සස්නේ මහණ ඉද බික්කවේ බික්කු දැන් මෙතන දෙයක් තියලා ගත්තොත් ඒක අභිනන්දති අභිවදති අද්දෝසාය තිට්ඨති කියන එක තමයි මේ කියන්නේ පරිවර්තනෙත් ඒ වචන ටික ඒ විදිහටම තියෙන ඔබට දකින්න ලැබේ. මනවය කියමි. බැසගනිමි. හොඳයි කියමි. පතමි කුමක් පතාද? මනවය කියාද බැසගනීද? රූපේ පතමි. මනවය කියමි බැසගනිමි. අභිනන්දති අභිවදති අද්දෝසාය තිට්ඨති. කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපං අභිනන්දති අදිවදති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි අනීගා කරසර. රූපේ පතයි මනවයි කියයි රූපයට බැසගනි. රූපේ පතර මනවයි කියන ඒ රූපයට බැසගෙන සිටින ඔහුට නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව උපදී. අන්න තණ්හාවත් එතනමයි. මේ මොහතමයි දෙයක් කියලා ගත්තොත් ඒකමයි තණ්හාව. නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව උපදී. රූපේ යම් තෘෂ්ණාවක් වේනම් එයයි උපාදානෙ. අන්න මේ මොහතේ දෙයක් කියලා ගත්තොත් රූපේ ඇත්ත කරගත්තොත් එතනමයි උපාදානෙ තියෙන්නේ. රූපේ යම් තෘෂ්ණාවක් වේනම් එයයි උපාදානෙ. උපාදානෙ කියන්නේ වෙන කොහෙවත් එකක් නෙමෙයි. මේ මොහොතේම මේ දැන් දකින්න එක දෙයක් කියලා ගත්තොත් සංඛාරයක් කියලා ගත්තොත් ඒ සංඛාරයමයි දෙයක් කියන්නේ. ඒ දෙයක් කියලා ගත්තොත් අන්න එතනමයි ඒක අභිවදති අභිනන්දති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති අභිවදති අද්දෝසාය තිට්ඨති කියන්නේ ඒ වචන තුනේ ලොකු තේරුමක් තියෙනවා. පරිවර්තනය ඔබට දකින්න ලැබෙයි. මනවයි කියයි බැසගනි ඒ ඒ මෙතන මේ දකින්නකොටම ඒක ඒ මොහොතේම ඒකේ වටිනාකමක් එනවා කියලා අපි කිව්වේ ඒකයි දෙයක් කියලා ගත්තොත් ඒක තුළ එන ආරෝපණය එයයි චිත්ත ආරෝපණය කියලා අපි කිව්වේ ඒකයි එයයි අපි අභිනන්දති අභිවදති අද්දෝසය තිට්ඨති කියලා කියන්නේ එන රූපේ දෙයක් කරගත්ත නිසායි ඒකමයි මේ නන්දි සහගාංඛ්‍යාත තෘෂ්ණාව. එයමයි අපේ මේ කියන අපිකෝ චිත්තාරෝපණය කිව්වේ. ඒ චිත්තාරෝපණය කියන වචනේ ඇතුලේ ওই ටික සේරම අපි ඒ හරය තමයි මේ චිත්තාරෝපණය කියලා. අපි දෙයක් කියලා ගත්තොත් එතන වෙන ආරෝපණය. අපි කොහොම මිලිවොට් පහක් කරන්ට් එකක් උපදිනවා වගේ ශක්ති ස්වභාවයක් උපදිනවා කියලා. ඒ ස්වභාවය තමයි මේ වචනවල ගැබ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නන්දි සංඛ්‍යාත තෘෂ්ණාව. මේ තෘෂ්ණාව, තණ්හාව. ඒ තණ්හාවේ ස්වභාවය ඇලීම. ඒක ඒක නැතුව ඉන්න බැරිකම. අන්න බැස ගැනීම. ඒ රූපයට බැස ගැනීම රූපේ මැනවයි කියම රූපේ නැතුව ඉන්න බැරිකම. ඒකම තමයි අභිනන්දති අභිවදති අද්දෝසය තීත්තති කියලා කියන්නේ. එහෙනම් කිංචනන්ද අභිවදති අභිනන්දති අද්දෝසය තීත්තති රූපං නන්දති අභිනන්දති අභිවදති අද්දෝසය තීත්තති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අද්දෝසය තීත්තතෝ අන්න උපජති නන්දී උපදිනව එතන කුමක්ද කැමැත්තක් දෙයක් නම් ඒකට ඇල්මක් उपजति නන්දි යා රූපේ නන්දි තදුපාදානං අන්න එතනම තමයි ඇලීම ඒ ආරෝපණය චිත්ත ආරෝපණය ඒ ආත්මීය ස්වභාවය මේ මම ඉන්නවා කියලා දැනෙන්නේ දෙයක් තියෙනවා කියලා ගන්න තැනමයි ඒකයි අපි මේ ආත්මීය ආත්මීය සිතක් ආත්මීය ආත්මීය ස්වභාවයක් අපිට ඉස්මතු වෙලා තියෙන්නේ. ගොඩක් අයට තේරෙන්නේ මේ ආත්මීය ස්වභාවය කොහෙන්ද ආවේද සිත කියලා දෙයක් නැහැ. ඔබ ඔබ පැහැදිලි කරනවා ධර්මයේ තුල එහෙම දෙයක් නැති බව. මේක මේ මේක වේගයක් තුල ස්පාක් එකක් තුල ඒ සිද්ධ වෙන්නේ කියලා. ඔව්. ප්‍රසාදයක් තුල මේ මොහොතෙමයි රුප්පණය නිසායි සිද්ධ වෙන්නේ. ඒකයි රුප්පතිකෝ ආවසෝ රූපං කිව්වේ. ඒක රුප්පණය නිසා නැවත නැවත රූපං රූපතය සංකතං අபிසංකරෝති කියන මෙන්න මේ මෙන්න මේ මේ මදුපිණ්ඩික සූත්‍රවල පෙන්නන්නේ මෙන්න මේ කාරණේ බුදුන් වහන්සේ. නැත්තම් මහා භූත නිසා හටගත්ත රූපේ කියලා බුදුන් වහන්සේ කොහෙවත් නවත්තලා නැහැ. බුදුන් වහන්සේ දීර්ඝ පැහැදිලි කිරීම කරනවා. මේක දෙයක් වෙන්නේ කොහොමද? මේක ආත්මයක් හැදෙන්නේ කොහොමද? මේ දෙයක් කියලා ගත්තොත් තමයි ආත්මයක් තියෙන්නේ. දැන් අපිට ඒක ඒක අපිට ඒක අපිට හරි බොළඳයි. අපි හරි ලාමකයි. අපිට මේ අපිට මේක දරා ගන්න බෑ. මෙතන ආත්මයක් නැති බව. මෙතන මේ සිස්ටම් එක ඇතුලේ මේ ආරෝපණයක් වෙන බව. ඒ හරිර ගුරුත්වාකර්ෂණ බලය වගේ කියන්නේ විද්‍යුත් ශක්තිය වගේ මෙතනත් චිත්ත ශක්තියක් මේ මොහොතේම ආරෝපණය වෙනවා. කොහෙවත් තියෙන එකක් නෙමෙයි මෙතනම සකස් වෙන එකක්. ඒක වේගයක් තුල නැවත නැවත නැවත නැවත වීම තුල අපි ජීවිතයක් කියලා කියනවා අපිට අත්තර ගන්න බෑ. දැන් දරුවක් ඉන්නවා, ගේත් තියෙනවා, ඉරක් තියෙනවා, හදක් තියෙනවා, පෘථුවියක් තියෙනවා, ඇමරිකාවක් තියෙනවා, ඕස්ට්‍රේලියාවක් තියෙනවා, ලංකාවක් තියෙනවා, මමත් ඉන්නවා. ඒකේ මනුස්ස ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, නිරේකුත් තියෙනවා, තිරියන් ලෝකයක් තියෙනවා. ඔක්කොම බොරු ගොඩක්. සංඛාර ගොඩක්. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චා කියලා බුදුන් වහන්සේ එකපාරින් කියන ඒ වචනේ. අපිට දරා ගන්න බෑ දෙයක් නැති බව. මේ ශබ්ද ගොඩක් කොහොමද දෙයක් වෙන්නේ? මේක ශබ්ද ගොඩක් විතරයි. ශබ්ද වර්ණ කළා වෙන් කරොත් මොකද වෙන්නේ? දිත්තේ දිත්තමත් නම් දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. සුතේ සුතමත් නම් ඇසුණු දෙයක් නැහැ, ඇසුණු කෙනෙක් නැහැ. ඇසුවා නම් ඇසුවා පමණි. ඇසුණු දෙයක් නැහැ, ඇසුණු කෙනෙක් නැහැ. ශබ්ද ශබ්ද විතරයි. වර්ණ වර්ණ විතරයි. මේ ශබ්ද වර්ණ නෙමෙයි දෙකතු වෙලා තියෙන්නේ. ශබ්ද වර්ණ එකතු වෙලා. අපි භාෂාවක් හදාගත්තට භාෂාව ඇත්තක්ද නැහැ. මෙතන එනවා විදේශිකයෙක්. ඔහු කතා කරනවා ඉංග්‍රීසියෙන්. මොකක්ද ඔහු කියන භාෂාව? Table, chair. මේ මොකක්ද එතකොට අපි සිංහලෙන් කියන්නේ? පුටුව, මේසේ. මේක ඇත්තක්ද? නෑ. මේ පට්ටපල් බොරුවක්. අපි ඒක තදින් කියනවා. ඒකට හේතුව ඔබට ඒක දැනෙන්නේ නෑ. මේ වචන ඇත්තක් නෙමෙයි. මේ පරම සත්‍යයක් නෙමෙයි. මේ භාෂාව ඇත්තක් නෙමෙයි. පරම සත්‍යයක් නෙමෙයි. අපි හිතන දේවල් සත්‍ය නෙමෙයි. ඔබ ධර්මයේ දරා ගන්න. ධර්මය අදහන්න යන්න එපා. ඔබ ධර්මයේ ප්‍රත්‍යක්ෂව දැනෙන අවබෝධයට එන්න විශ්වාස කරන්න අදහන්න යන්න එපා. මේ මොහොතේම ඔබට සත්‍ය අවබෝධ වේවි. ඇත්තටම අපි කතා කරන භාෂාව බොරුවක් බව දැනේවි. ඒවා ඕඩ කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. මේ දැන් කොරෝනා කියනවා ඊට පස්සේ කොවිඩ් 19 කියනවා ඊට පස්සේ ඇල්ෆා කියනවා බීටා කියනවා. ඔය શબ્ද එකක්වත් ඇත්ත නෙමෙයි. අපි මේකට පුටුව කිව්වට මේ ලෝකේ ජනගහණයෙන් සුළු බොහොම සුළු පිරිසයි පුටුව කියන්නේ. එහෙම શબ્දයක්වත් නැහැ. එයයි දන්නේත් නැහැ. ලෝක ජනගහනේ කෝටි 800ක් ඉන්නවා නම් විශාල ප්‍රමාණ බලන්න ලෝක ජනගහනේ චීනෙන් චීන් චීන් චීන් චීන් ගන්නවා. විදේශිකයෝ අර බටහිර පැත්තේ රටවල් ටික ඒ ටයා ටේබල් ඒව වෙලින් શબ્ද දානවා. Hindu භක්තිකයෝ තවත් විදිහට શબ્ද දානවා. ඒ ඒ පාරිසරික සාධක ඔස්සේ ඒ ඒ අයගේ શબ્ද නිර්මාණය වෙලා තියෙනවා. શબ્දයේ තුල දෙයක් නැහැ. දෙයක් කියන එක අපි හදාගත්ත ආරෝපණයක්. ඒ ආරෝපණය ආවේ කොහෙන්ද කියලායි අපි මේ ආબોධ කරන්න උත්සාහ කරන්නේ. ඒක තමයි ආත්මීය ආරෝපණය. ඒ ආත්මීය ආරෝපණය ආත්මයක් මෙතන නෑ. මේක අනාත්ම ධර්මයක්. ඒක නිසා තමයි බුදුන් වහන්සේ අහන්නේ භික්ෂුන් වහන්සේලාගෙන්. ඇස කියන්නේ දෙයක් කියන එකයි. පේන බවටයි. පේන්නේ පොතක්. එහෙම දෙයක් නැති බව දන්නවනම් ඔහු බෞද්ධයෙක්. අන්න චක්කෝ නිච්චතෝ අනිච්චතෝ කියලා සංඝයාගෙන් බුදුන් වහන්සේ විමසනවා. සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා. අනිච්ඡම් බන්තේ ස්වාමීනි ඇස අනිත්‍යයි. එන ඇස කියන්නේ පොත. දෙයක් කියන එක පොත එහෙනම් අනිත්‍යයි. එහෙම දෙයක් නැති බව. අන්න ඉද බික්කවේ වික්කු මේ ශාසනයේ බික්කුවක් වෙනවා. එහෙම නැත්නම් මේ ශාසනයේ බික්කුවක් වෙන්නේ බාහිර දෙයක් තියනවා කියලා අරගෙන බාහිර ඇත්ත කරගෙන යමෙක් බන කියනවා නම් ධර්ම දේශනා කරනවා ඒක බුද්ධ දර්ශනේ නෙමෙයි බුද්ධ දර්ශනයට අනුගතත් නෑ මහෝපදේශ හතරට ගැලපෙන්නෙත් නෑ ඒක ඒ ආර්ය විනයට ගැලපෙන්නෙත් නැහැ. ඇත්තම කිව්වොත් ඒ කටමැද දෙඩවිල්ලක් එහෙම නැත්තම් ඒක බුද්ධ දේශනාවකුත් නෙමෙයි. Tamanට ඕන ඕන විදිහට මේ ධර්මයේ දේශනා කරන්න බෑ. මේක අති ගැඹීර මේක ශ්‍රී සද්ධර්මයේ අති දුර්ලභයි. ඒක මේ නූතන යුගයේ වෙන විට අවභාවිතා කරමින් පවතිනවා. මුළු සමාජයේම නොමග යමින් පවතිනවා. දෙයක් නැති බව දකින ධර්මය. මේක හරි සුන්දරයි මේ ධර්මය ආબોධ වුණා. ධර්මය අනාબોධය නිසායි ඔබට කියා ගන්න බැරි. නැත්තම් මේ දෙයක් නැති බව දකින්නක ඒක අවබෝධඥානයක්. කණ්ණාඩියේ දෙයක් නැහැ. අපිට ගැටලුවක්ද? අපිට ගැටලුවකුත් නැහැ. ඇයි අපිට ඒක අවබෝධයක්. අපි සාමාන්‍ය විදිහට වැඩ කරනවා වෙනද විදිහටම. ඒ වගේම කණ්ණාඩියේ දෙයක් නැති බව අපිට අවබෝධයි. අපි ඒක නිසා කණ්ණාඩිය මුකුත් හොයන්න යන්නේ නැහැ. හැබැයි කණ්ණාඩිය සේරම පේනවා. සතා සිව්පාව රැවටෙනවා. නමුත් මිනිස්සයා කියන කණ්ණාඩිය දෙයක් නැති නිසා මිනිස්සයා රැවටෙන්නේ නැහැ. හැබැයි ඇත්ත ලෝකේ මිනිස්සයා ඒත් කණ්ණාඩිය වගේම රැවටෙනවා අයියේ. මිනිස්සයාට තේරෙන්නේ මෙතන දෙයක් නැහැ කිය. හැබැයි කණ්ණාඩිය දෙයක් නැහැ කියලා කණ්ණාඩිය අපි භාවිතා කරා වගේම ඇත්ත ලෝකේ දෙයක් නැහැ කියලා දැනගෙන වෙනද විදිහටම අපිට වෙනදටත් වැඩිය හොඳට සත්‍ය දැනගෙන අවබෝධය තුළින් මිදිලා සංකිතේ නිබ්බිදා අන්න කටයුතු කරන්න හැකියාව තියෙනවා. අන්නේ මහා උත්තම පුරුෂයෙක් වෙන්නේ ඒ සත්‍ය දකින කෙනයි. ආරි භූමිය හඳුනන කෙනයි. අරියානන් දස්සාවේ අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කිව්වේ අන්නේ ආර්යයන් දකින කෙනා ආරි භූමිය හඳුනන කෙනා ආරි ධර්මයට දක්ෂ කෙනා. ඒ තමයි මහා පුරුෂයා. ඒ ඒ තමයි ඇත්තම කිව්වොත් ඒ එස් සත්පුරුෂයා සත්පුරුෂ ධර්මයේ දක්ෂ කෙනා. සත්පුරුෂ ධර්මයේ දන්න කෙනා. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන කෙනා. ඒකමයි ආර්ය කියලා කියන්නේ. එහෙනම් මෙතනින් තමයි සැබෑම මිනිස්සෙක් ගොඩනැගෙන්නේ. අවබෝධයක් නැතුව කල්යාණ මිත්‍රයෙක් වෙන්නෙත් නැහැ. මේ සත්‍ය ධර්මයේ අවබෝධය තුළින් විතරයි කල්යාණ මිත්‍රයෙක් බිහි වෙන්නේ. අපි කල්යාණ මිත්‍රයා කියන්නේ අපිට මේ මොන හරි බිස්නස් එකක් කරන්න මොන හරි උදව්වක් කරන කෙනාට නෙමෙයි. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ මේ පරම සත්‍ය අවබෝධයකින් තව කෙනෙකුට පැහැදිලි කළා. එයත් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා නම් අවිද්‍යා භූමියෙන් අන්නේ නියත සම්බෝධි පරායන වෙනවා. සුගතියට හේතු වෙනවා. අන්නේ පණිවිඩය කියන කෙනයි කල්යාණ මිත්‍රා කියන්නේ. ඒක සත්‍ය අවබෝධකින් තොරව කරන්න හැකියාවක් නැහැ. එයයි හේතු. දැන් මෙතනදී මේ ආත්මීය ස්වභාවය තමයි මේ නන්දි රාග ස්වභාවය. ඒකයි මේ යා රූපේ නන්දි කියලා කියන්නේ. එහෙනම් අභිවදති එතකොට අභිනන්දති අභිනන්දති අභිවාදති අජ්ජෝසාය තිට්ඨති කිව්වේ එතකොට ඒකයි බැස ගන්නවා රූපයට බැස ගන්නවා රූපේ මනවයි කියනවා ඒකයි රූපේ පතනවා ඒ කියන්නේ මෙතනමයි තියෙන්නේ ඒ පොනෝභවික නන්දිරාගසගතන තතරත්‍රාබිනන්දිනි කියන්නේ මෙතනමයි තියෙන්නේ දෙයක් කරගත්ත තැනයි එහෙනම් දෙයක් තියලා ගත්ත තැනයි එහෙනම් එතනයි සමුදය කියන තැන එහෙනම් සමුදේ ඥානං කියන්නේ මෙතන දෙයක් හැදෙන මේ දෙයක් කොහොමද ආත්මයක් හැදෙන්නේ කියන එක දකින තැනයි. එහෙනම් එතරයි තියෙන්නේ එහෙනම් රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨසෝ තිට්ඨතෝ උපජති නන්දි යා රූපේ නන්දි තදුපාදානං තසු පාදානස්ස පච්චය භව අන්න එතනමයි භවයේ දෙයක් කරගත්ත තැනයි යාරූපේ නන්දි එතනමයි ඒ තෘෂ්ණාව වට ගන්න තැන. එතනමයි තණ්හා උපදින තැන. එතනමයි එතකොට උපාදානය අල්ල ගැනීම දෙයක් කරගත්ත තැන. මේ අල්ල ගන්නවා කියලා මේ අතින් අල්ල ගන්නවනේ මේ මේක දෙයක් කර ගන්නකොටම ඒන බලය වටිනාකම එතනමයි ආත්මීය ස්වභාවයේ දෙයක් මේසේ අපුටුවක් ඇඳක් ඉරක් දරුවෙක් ඔක්කොම භවයත් එතනමයි නිමිත්තත් ඒකමයි රූපේ යම් තෘෂ්ණාවක් වේ නම් එයමයි උපාදානේ එහෙනම් උපාදානේ කියන්නේ එතනමයි ඒ තමයි ජාති ජරා මරණ. උපාදානයෙන් ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ලම මේ මොහොතේ පොත කියන තැනමයි ඒ ජාත් ජරා මරණ ශෝක පරිදේව සේරම උපදින තැන. එතනමයි පටිච්ච සමුපාදය ඔබට දකින්න ලැබෙන තැන. එතනමයි ඔබට මේ සියලු ධර්මයේ ඒ චතුරාර්ය සත්‍ය දකින්න ලැබෙන තැන. ඒ සත්‍විස් බෝධිපාශික ධර්මම මේකේ සත්‍ය දැකලා මිදෙනවා නම් මෙතනමයි දකින්නේ. ඒයි සද්ධාව කියන්නේ සත්‍ය දකින්න එකයි. ඒකට ගන්න වීරයයි වීරය. සතිය කියන්නේ දෙයක් නැති බව දකින එන එන අරමුණ මිදෙන සතියයි. ඒ එන අරමුණ මිදෙන අනිමිත්ත සමාධියයි සමාධිය කියන්නේ. අන්නේ දැකීමයි මහා ප්‍රඥාව. අන්න සද්ධා වීරය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්මම වැඩෙන්නේ මෙන්න මේ මොහොතේ දකින මේ සත්‍ය දැකීමමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ. ඒක නැවතත් බලගැන්වීමයි පංච ඉන්ද්‍රිය ධර්ම බලගැන්වෙනවා කියන්නේ. ඒතරමයි සතර සම්‍යක් ප්‍රධාන වීරතේ චන්දං ජනේති වායමති විරියං ආරාති චිත්තං පග්ගඤ්ඤාති පජාති කිව්වේ මෙතනමයි. උප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ප්‍රහාණය මේ පාපක අකුසල ධර්ම කියන්නේ මේ එන සෑම සිතක්ම අපිට උපදින උපදින සෑම සිතක්ම අකුසල සිතක්. ඒ අකුසල සිත පාපක සිතක්. අන්න උප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ප්‍රහාණය එක සත්‍ය දැක්කොත් විතරයි ප්‍රහාණය වෙන්නේ. අන්න එතරයි තියෙන්නේ සබ්බ පාපස් අකරණන් සියලු සිතුවිලි අකුසල්. කුසලස උපසම්පදා මේ සත්‍ය දකින එකයි කුසලේ. සචිත්ත පරියෝ දපන එහෙමුණොත් තමයි සිත දමණය වෙන්නේ. ඒ තම බුද්ධානුශාසන සියලු බුදු අනුශාසනය මෙයයි. එහෙනම් බුද්ධ කියන්නේ මේ මිදීම තුළ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි මේ මිදීම තුළයි බුද්ධ ස්වභාවයේ ශුන්‍යතාවය. එනයි ශුන්‍යතාවය තුළ සිතුවිලි නැහැ. ආත්මේ ගිලිවුණු තැනයි ශුන්‍යතාව. ඒක දකින්න නම් ධර්මයේ දකින්න ඕනි දෙයක් නැති බව. ඉදප්පච්චතා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස් උප්පජ්ජා ඉදං උප්පජ්ජති. ඉමස් නිරෝධා ඉදං නිරුජ්ජති කියන්නේ දෙයක් නැති බව. දෙයක් නැති බව දැක්කොත් තමයි එහෙමනම් ඒ ඒ ඉදප්පච්චතාව දැක්කොත් තමයි එහෙනම් පටිච්චසමුප්පාද ධම්මේසු ධම්මං ධර්මයේ දැක්කොත් තමයි බුද්ධ දකින්නේ ශුන්‍යතාවය. එහෙනම් ඒක එනේන අරමුණේ දකින්න එකයි අන්න සංඝ කියලා කියන්නේ. එතන එතන එතන එතන එනනව දැක දැක මිදෙන එකයි සංඝ කියන්නේ. එහෙනම් නැත්ති මේ සරණාගාඤ්ඤං සංඝෝ මේ සරණම් මරං. එනේන අරමුණ දැකලා මිදෙන කැර වෙන සරණක් මේ සිතුවිලි වල දුක් විඳින කෙනාට නැහැ. එහෙනම් ඒ වගේම ධර්මයේ දකින්න නැතුව වෙන සරණක් නැහැ. නැත්ති මේ සරණාගාඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒ වගේම තමයි ඒ ශුන්‍යතාවයේ ආත්මයේ ගිලිහෙන ස්වභාවයේ ඒ ඒ සියල්ලේ මිදුරු ස්වභාවය දැකීමයි බුද්ධ දකින්නවා කියන්නේ. බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. ඒකයි ඒ උපකාහන්නේ. ස්වාමීනි ඔබ මිනිස්සේද, දෙවියෙක්ද, බ්‍රහ්මයේද, ගන්ධබ්බේද? නැහැ. එසේනම් ස්වාමිනිය ඔබ කවරෙද්ද? සත්ව පුජ්‍යලයක් නෙමෙයි බුද්ධ කියන්නේ. බුද්ධ කියන්නේ ආත්ම දිෂ්ටිය ගිලිහුණු තැන ඒ සම්පූර්ණම සත්ව පුජ්‍යල භාවයේ මිදුණු තැනයි 31 ලෝක ධාතුවම ජය අරගෙන ත්‍රිලෝක නාත තුම් භූමියම කාම භූමිය රූප භූමිය අරූප භූමිය තුම් භූමිය ජය අරගෙනයි ඒ ශුන්්‍යතාවයට පත්වීමයි සම්මා සම්බුද්ධ කියන්නේ බුද්ධ කියන්නේ ඒකයි බුදුන් වහන්සේ ලෝකෙට මුලින්ම එලි කරපු නිසා අපි සම්මා සම්බුද්ධ කියන්නේ මේ ධර්මයේ යමෙක් අවබෝධ කරනවා නම් ඒ ශ්‍රාවක බුද්ධ අරහත් සූත්‍රය හොඳින් බලන්න බුද්ධ පුත්‍රයෙක් වෙනවා කියලායි කියන්නේ. ඒ අනුත්තර වූ සම්මා ඒ අනුත්තර වූ බුද්ධත්වයටපත් වෙනවා කියනවා යමෙක් මේ ධර්මය අවබෝධ කළොත්. එතන කොහෙවත් නැහැ රහතන් වහන්සේ නමක් වෙනවා කියන්නේ. නමුත් අපි ඒක හදාගත් එකක්. රහත්ත්වේ අරහත්ත්වය කියලා කියන්නේ රහ නැති වෙන එකටයි. නැතු ඒක කෙනෙක්ට කියන එකක් නෙමෙයි. රහ නැති වෙනට කියපු නමයි අරහත්ත්වය කියන්නේ. ඒකයි ඒ ඒක ඒක නිසා තමයි අපි මේ බාහිරයෙන් මිදෙන එක රූපයෙන් මිදෙන එක අපි කිව්වා සෝතාපන්න. අපි නාමයෙන් මිදෙන එක සිතේ මිදෙන එක අපි කිව්වා අනාගාමී. මේ විදිහට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා අපි හතරක් හදාගෙන කිව්වා මේ තමයි තේරවාදය කියලා. තේරවාදී මහායානෙන් කියලා වෙන් උනේ ඔන්න ඔය ප්‍රතිපදාවක් මේ විදිහට පෙන්නපු නිසා තේරවාදී වුණා. ප්‍රතිපදාවක් පෙන්වුවේ නැතත් එය රාගදේශමෝ ෂය වෙන මග ගිහිලා නිවන් දකින්න පිළිවෙත මහායානෙත් තියෙනවා. ඒක තේරවාදීන් ගාවක් තියෙනවා. ඉතින් අපි මෙතනදී දකින්නේ නිවන පමණයි. බුදුන් වහන්සේ ජීවමානෝ මෑත යුගයේ මේ අද වෙනකොට ජීවතුන් අතර හිටියත් ඇත්තරම පෙන්වන්නේ නිවන් මඟ පමණයි. එතන අන්ත නෑ, දෘෂ්ටි නෑ, වාද නෑ, ભેද නෑ. අපි මහායානද අපි තේරවාදද ওই කතන්දර මේක ඇතුලේ නෑ. මේක ඇතුලේ තියෙන්නේ අනුත්තර වූ සම්මා ඒ නිවන් මඟම පමණයි. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න එක පමණයි. එහෙමනම් බික්කුවක් කියන්නේ මේ එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ දෙයක් නැති බව දකින්න එකයි. රූපනිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ කියන්නේ රූපේ දෙයක් කර ගැනීම නෙමෙයි. රූපේ දෙයක් නැති බව දැකීමයි. එහෙනම් කාටවත් බුද්ධ ධර්මයක් දේශනා කරන්න බෑ. ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යක් තියෙනවා, දෙයක් තියෙනවා කියලා. ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි. මේක දැන් ඕන ඕන විදිහට ඔම්ලට් එක වගේ අර කොත්තුරු ටි ගහනවා වගේ අඹරලා මිරිකන්න ගිහිල්ලා අන්තිමට බුදුන් වහන්සේ අනාගත වාක්‍ය කීප එකයි දැන් වෙලා තියෙන්නේ. ඒ ආනි සූත්‍රය බලන්න. අනාගතේ රත්තරන් වගේ දෙයක් ඇති වුණොත් මහණෙනි රත්තරන් කෙසේ දබ්බ හඳුනා ගන්න. ධර්මයේ වගේ දෙයක් ඇති වුණොත් ඒක ධර්මයේ කියලා වුන් මේ විදිහටම කියන්න ගියොත් ධර්මයේ ඔබට අහිමි වෙනවා. ඒකයි හේතුව. ඒකයි අනාගත බය සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. යකඩේ මලකඩේම කාලා යකඩෙම විනාශ වෙන්නසේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ විදියට ඒ ශුන්්‍යත පටිසංයුත්ත දේශනා දේශනා නොකිරීම තුළ මේ ශාසනය විනාශ වෙනවා කියන්නේ. එහෙනම් මේ ශාසනය කියන්නේ සිත කැදෙන එකක්. සාසනය බාහිරක එකක් නෙමෙයි. gadol බැඳ බැඳ සාසනයක් දිනු කරන්න බෑ. මගපලලාභී නැති තාක් පමණි මානෙනි මේ සාසනය පවතින්නේ කිව්වේ ඒකයි. මගපලලාභියෙක් නම් ඔහු දකිනවා දෙයක් නැති බව. දෙයක් නැති බව දැක්කොත් පමණයි ඔහුට ඒ අනුත්තර වූ ඒ උත්තරීතර ධර්මයේ හමු වෙන්නේ. එහෙනම් දෙයක් නැති බව දැකීමයි වැදගත් එහෙනම් අපි මේ කතා කරන හැම මොහොතෙම ධර්මයේ දකිනවා නම් දෙයක් නැති බව දකිනවා නම් අන්න එතනයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. ඉතින් බුද්ධ ධර්මයේ හඳුනා ගන්න. ඔබත් බෞද්ධයෙක් වෙන්නේ භව නිරෝධයක් දකිනවා නම් පමණයි. භව නිරෝධයක් කියන්නේ මේ මොහොතේම පොත මේසේ ඇඳ කියලා මේම දෙයක් නැති බව දකිනවා නම් පමණයි. එහෙම නොදකිනවා නම් ඔබ බෞද්ධයෙක් නෙමෙයි. භව නිරෝධයක් නොදකින කෙනා බෞද්ධයෙක් නෙමෙයි. ඒ සත්‍ය ධර්මයේ හෙළි වෙනවා. ඒ සත්‍ය ධර්මයේ අවදි වෙනවා. අන්න ධම්ම චක්කුසේ පහළ වෙනවා. අන්න අවිද්‍යා ඝනදුර පහව යනවා. විද්‍යා ලෝකේ බැබලෙනවා. ඒ ඒ ප්‍රඥා ලෝකේ බැබලෙනවා. අන්න ඒ අවිද්‍යා ඝන දුර තුල ඒ දුකෙන් වෙලෙන සත්වයෝ සැනසුම් සුසුමින් සුවපත් වෙනවා. මෙන්න මෙයයි සැනසීමට එකම මඟ. එහෙනම් ඔබත් සත්‍ය ධර්මයේ කරා පැමිණිය යුතුයි. එහෙනම් මේ જાතිය කඩගත්තොත් පොත කියලා දෙයක් හැට ගැනීමයි જાතිය කියන්නේ. එහෙනම් එතනමයි එතකොට මේ බුදුන් වහන්සේම දේශනා කරන දේ කාටවත් නැහැ කියන්න බෑ. ඔබ බලන්න පටිසල්ලාන සූත්‍රය. ඒක තුල බුදුන් වහන්සේ කියන જાතිය මේ මොහොතේමයි අටගන්නේ කියලා. භවපත්‍ය જાති. එතරම්මයි જાතිය අටගන්නේ. තස් උපාදානෝ පච්චය භව අන්න උපාදානය හටගන්නෙත් මෙතනමයි. එහෙනම් මෙතනම හටගන්න බව ඔබටම දකින්න ලැබේවි මේ සූත්‍රය තුල මනාකට. අජෝසාය තිට්ඨති රූපං අභිනන්දති අභිවදති එතනං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati nandi අන්න එහෙම වුණොත් තමයි තණ්හා උපදින්නේ. ඒ රූපේ ඇත්ත කරගෙන රූපේ අභිනන්දනය කරන්න ගිහිල්ලා ඒ රූපේම දෙයක් බවට රූපේ ඇත්තටම හැම මොහොතෙම ඔබට මේක නිකම්ම සිද්ධ වෙනවා. දෙයක් කියලා දැනෙන එක. දෙයක් කියලා ගත්ත නිසා තමයි ඒකේ අභිනන්දනය සිද්ධ වෙන්නේ. ඒකම තමයි අභිවදති. ඒකම තමයි අභිනන්දති අජ්ජෝසයිත්‍ත්‍ත්‍ති. ඒකම තමයි යාරූපේ නන්දී කියලා කියන්නේ. එහෙනම් උපජ්ජති නන්දි තණ්හා උපදිනවා කියන්නේ මේ දෙයක් කියලා ගත් එකමයි තණ්හා. එතරම්මයි තණ්හා. එතනමයි රූපේ රූපේ අපි මේස කිව්වොත් එතනම තියෙනවා මේසට ඇල්මක් ඇලීමක් වටිනාකමක් තණ්හාව සියල්ලම අද එතනමයි භාවයක් තියෙන්නේ. උපජ්ජති නන්දි යාරූපේ නන්දි තදුපාදානං උපාදානෙත් එතනමයි අටගන්නේ. තසුපාදානච්ච පච්චා භව. එතනමයි භවයත් අටගන්නේ. එහෙනම් භවය කියන්නේ මේ මොහොතේම සකස් වෙන එක. මේ මැරිලා ඉපදෙන භවයකට මේක ගැට ගාපු එකෙන් මුළු සමාජෙටම නිවන් මඟ වැයුරුණා. මේක ගිය ආත්මෙට 3යි මේ ආත්මෙට ගිය ආත්මෙට 2යි මේ ලබන ආත්මෙට 3යි දාලා මේ පටිච්චසමුපාදයේ ඒ ආත්ම තුනකට දැමීම තුළ මේ මේ මෙරි මෙරි ඉපදෙන ආත්ම කතාවක් කියීම තුළ රේණුකාවේ චන්ද්‍රමුල හාමුදුරුවෝ ලියපු පොත් ටිකෙන් මේ මේ මෑත යුගයේ වෙන විට මේ නිවන් මඟ ඇහිරිලා තියෙන බවයි අපි ඔබට පැහැදිලි කරේ. ඒ පොත් තමයි දහම් පාසල් වල පවා මේ දරුවන් පවා ඇත්තටම නිවන් මගින් ඈත් කරන්න හේතු වෙලා තියෙන්නේ. ඒක බැලු බැලමට පේන්නේ හොඳ ධර්මස්කන්ධයක් විදියට. හැබැයි ඒකේ අභ්‍යන්තරයෙන් ඒ අර සීතල යුද්ධයක් වගේ නිවනින් ඈත් කිරීමක් බෞද්ධයාට සිද්ධ වෙනවා. ඒකට හේතුව ධර්මයේ වැහෙනවා. ඒකට හේතුව මේ මොහොතේ දකින දේ අහිමි වෙනවා. අකාලික ධර්මයේ අහිමි වෙනවා. සාන්දිටික අකාලික ඊපස්සේ කෝපනායක පච්චුප්පන්න ධර්මයේ ප්‍රායෝගික පැතිකඩ එතන නැහැ. ඒකයි අපි එහෙම කියන්නේ හේතුව. ඒක මෑත යුගයේ ඉස්මතු නොවීමයි මේ ශාසනයට විච්ච විශාලම හානි. හැබැයි ඉතින් ඒ යුගයෙන් යුගයට අවදි වීගෙන එන විට එවැනි පරිණාමයකුත් සිද්ධ වෙනවා. අපි දන්නවා බුද්ධ දන් ත්‍රිපිටක තිබුණේ නැහැ. පස්සේ ඒක අවදි වුණා. අපි දන්නවා ඊට පස්සේ අපිට උපසම්පදා තිබුණ ශ්‍රී කුමාරසිංහ රජුරයන් කාලේ උපසම්පදා ඊට පස්සේ මේ යාන්තම් අපි දන්නවා මේ රෙද්දක් දාලා ඊට පන්දමක් ගාලා යාඥා කරා කිය. අවුරුදු 100 ගණනක් මේ මේ මේ දෙරණ තුළ ඔබ දන්නවා යටත් විදිහක් විදිහට සම්පූර්ණ පන්සල් කුඩු කළා භික්ෂුන් වහන්සේලා සමුල ඝාතනය කළා සම්පූර්ණ මේ ධර්මයේ යට ගියා. දැන් මේ යට ගිය කාලයේ වැලිතලාවට සැඟවි ගිය ඒ සත්‍ය ධර්මයේ ඉස්මතු කරගන්න කාලය ඇවිල්ලා තියෙනවා. දැන් සියල්ල එළිවිගෙන ඇවිල්ලා තියෙනවා. දැන් දැන් ඇවිල්ලා තියෙනවා පටිච්චසමුපාදේ සත්‍ය අපි ඔබට එලි කරනවා. ප්‍රත්‍යක්ෂතාවයට යමෙක්පත් වුනොත් ඒ සීසත් ධර්මයේ නැවත පිබිදෙනවා. එය වැළකිය නොහැකි කිසිවෙකුට. ඒකයි බුදුන් වහන්සේ දේශනා කරේ මගඵල ලාභී නැති තාක් පමණි මේ ශාසනය පවතින්නේ. ශාසනයේ සිත තුළ ශුන්්‍යතාවයේ දකින තැන තුළ සත්‍ය දකින තුළ නැවත දුගතියකට වැටෙන්න කිසිවෙකුට හේතුවක් නැහැ. නියත සම්බෝධි පරායනවා. මුළු සමාජයම සුගතියට ඇරෙන එහෙම සකස් වෙන්න හේතු වෙනවා. අන්න ආලෝකෝ උදපාදි, චක්කුං උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි. දැන් මේ කාලය ඇවිල්ලා තියෙනවා. එහෙනම් භවයත් මේ මොහොතෙමයි. ಜಾතිය සකස් වෙන්නේ එතනමයි. පොත කියන තැනමයි. එතනමයි ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කිය. යෝ මේතස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස සමුදයෝ හෝති. එහෙනම් මෙන්න මේකයි දුකේ හට ගැනීම. එයයි සමුදේ එයයි සමුදේ ඥානං කියලා කියන්නේ. එහෙනම් සමුදේ ඥානං කියලා කියන්නේ එතකොට දැන් ඔබ දන්නවා ලොකු කතාවක්. ඔව්. සමුදේ ඥානං කියන්නේ දෙයක් කියලා ගන්න එකමයි. එහෙනම් සමුදේ ආත්ත ගමයන්ච සංස්කාරයන්ගේ සමුදයත් අස්ත ගමයන් අන්න දැනගන්නවා කියන එකයි අන්න ඔබ කිව්වා. අපි කිව්වා ඔබට මේ කුමක් තතුසේ ධනී දෙයත් රූපයේ සමුදේද අස්තගමේද වේදනා සංඥා සංකාර විඥාන සමුදේද අත්ථගමේද දැනීමයි එතකොට සත්‍ය දකිනවා කියන්නේ මේ පටිසල්ලාන සූත්‍රයේ මේ කාරණාවයි පෙන්වන්නේ එතකොට මේ රූපයට පේනන විදිහටම ආ ස්කන්ධ පහම එකට ගන්නවා මොකද ස්කන්ධයෙන් තමයි දෙයක් කියලා ගන්න ඒ නිසායි එහෙම පැහැදිලි කරන්නේ මහණෙනි මෙහි මහණ නොපතයිද රූපේ අන්න දැන් අපි කතා කරමු මහණෙනි මේ රූපේ සමුදයයි මේ වේදනාවේ සමුදයයි. මේ සංඥාවේ සමුදයයි. මේ සංස්කාරයන්ගේ සමුදයයි. මේ විඥානයේ සමුදයයි. අයම් භික්ඛවේ රූපස්ස සමුදයෝ අයම් වේදනස්ස සමුදයෝ අයම් සංඥාය සමුදයෝ අයම් සංඛාරාණං සමුදයෝ අයම් විඥානස්ස සමුදයෝ මහණෙනි රූපයේ Nirodhe කවරේද වේදනාවේ Nirodhe කවරේද සංඥාවේ Nirodhe කවරේද සංස්කාරයන්ගේ Nirodhe කවරේද විඥානයේ Nirodheද කවරේද කෝච බික්කවේ රූපස්ස අත්තගමෝ කෝ වේදනාය අත්තගමෝ කෝ සංඥාය අත්තගමෝ සංඛාරාණං අත්තගමෝ විඥානස්ස අත්තගමෝ දැන් අපි අත්තගමේ ගැන කතා කරා මහණෙනි මේ මහාන නොපතයි මනවයි නොකියයි බැස නොගනි කුමක් නොපතාද මනවයි නොකියාද බැස නොගනි සිටීද රූපේ නොපතයි මනවයි නොකියයි බැස නොගනි සිටී රූපේ නොපතන මනවයි නොකියන බැස නොගෙන නොසිටින ඔහුගේ රූපේ යම් තෘෂ්ණාවක් වේනම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදානයේ නිරුද්ධ වෙයි. උපාදානයේ නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායස උපායාසය නිරුද්ධ වේ. මෙසේ මේ හුදු දුක් රසේ නිරෝධයයි. අන්න අත්ථගමය කියන එක. දැන් මේ සත්‍ය දකිනවා නම් යමෙක් ඔහු මේ මොහතට එන සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කිව්වේ ඒකයි. ඒ දැකීමමයි එනං Nirodhe ගාමිනී ප්‍රතිපදාව. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි. එහෙනම් සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි දුකෙන් මිදෙන මඟ වෙන්නේ. ඒ දැකීමේ මිදීමයි අන පොත මෙතන නොමැති බව පොතක් හට ගන්න ආකාරය සමුදේ දැකලා ඒ පොත සත්‍යයක් නොවන බව දැකීමයි එහෙමනම් අන්න අස්තගමයේ දකින්නවා කියන්නේ. එහෙනම් ඔබ මේ මොහොතේ ඒ මනාකොට අගමුල මැද ගැලපුණු ඒ ධර්මයක් ශ්‍රවණය කරනවා. ඉද බික්කවේ බික්කු නන්දි නාබි නන්දති නාබි වදති නාජෝසාය තිට්ඨති කිංච නාබි නන්දති නාබි වදති නාජෝසාය තිට්ඨති රූපං නාබි නාබි නන්දති නාබි වදති නාජෝසාය තිට්ඨති තස්ස රූපං නාබි නන්දතෝ නාබි වදතෝ ආ තස්ස රූපං න තස්ස රූපං අනබිනන්දතෝ අනබි වදතෝ අනදෝසාය තිට්ඨතෝ යාරූපේ නන්දි සා නිරුජ්ජති තස්ස නන්දි නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ ජාති නිරෝධෝ ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස නිරුජ්ජಂತಿ. එවමෙව තස්ස කේවලස දුක්ඛ ස්කන්ධස්ස නිරෝධෝ හෝති. මෙයයි දුකෙන් මිදෙන මඟ. ඉතින් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ල මේ විදිහටම දකිනවා. මනමයි මේ විදිහටම කියනවා. එතකොට විඥානයේ නොත නොපතයි මනවයි බැස නොගෙන ඔහුගේ විඥානයේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒද නිරුද්ධ වෙයි. ඒ සංඥා සංකාර විඥාන කියන ඒ ඒ ස්කන්ධයන්ටම මේ විදිහටමයි. එතකොට දෙයක් නැති බව දකිනවා නම් එතන මිදීමයි. ඕකේ තෘෂ්ණාව නිරෝධ වීමෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධය වීමෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනසු පායාසා නිරුද්ධ වේ. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධයයි. මහණෙනි මේ රූපයේ නිරෝධයයි මේ වේදනාවේ නිරෝධයයි මේ සංඥාවේ නිරෝධයයි මේ සංස්කාරයන්ගේ නිරෝධයයි විඥානයේ නිරෝධයයි අයම් භික්ඛවේ රූපස්ස අත්ථගමෝ අයම් වේදනාය අත්ථගමෝ අයම් සංඥාය අත්ථගමෝ අයම් සංකාරාණ අත්ථගමෝ අයම් විඥානස්ස අත්ථගමෝ ඉතින් මෙන්න මෙයයි දුකෙන් මිදෙන මග මේ මේ ඔබට හොඳට දකින්න පුළුවන් මේ කාරණේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත තැන සමුදයයි දුකයි හටගන්නේ. බාහිර දෙයක් නැති බව දකින තැනයි එහෙනම් Nirodhe මිදීම සිද්ධ වෙන්නේ. එහෙනම් පටිසල්ලාන සූත්‍රය ඔබට මේ නිවන් මඟ මනාකොට දකින්න ලැබෙනවා. මේ මොහොතේම සාන්දිටික ධර්මයක්, පච්චුප්පන්න ධර්මය ඔබට හමු වෙනවා. අකාලික ධර්මය ඔබට හමු වෙනවා. එහෙනම් සාන්දිටිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනායිකෝ පච්චුප්පන්න ධර්මේ මේ මොහොතේම දැකලා ඒ නිවන් මඟ ඔබට සාක්ෂාත් කරගන්න මේ සියල්ලෙන් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මනාකොට ගැලපෙන මුලමැද අග ගැලපෙන ඒ දේශනයක් ඔබ සවන් දුන්නා. එහෙනම් මේ සියල්ල ඔබට මේ සත්‍ය ධර්මය හඳුනා ගන්නට හේතු ඒ සත්‍ය ධර්මයේ අවදි වෙලා ඔබ මේ සත්‍ය ධර්මයේ දකිනවා. මේ මොහොතෙමයි භවයේ මේ මොහොතෙමයි ජාත් ජරා මරණ ශෝක පරිදේ සියල්ලම හටගන්නේ. එහෙනම් මේක මැරිලා දකින දෙයක් නෙමෙයි. මේ මොහොතෙම දැකලා සියලු දුකෙන් මිදෙන ධර්මයක්. එහෙමනම් මේ පච්චුප්පන්න ධර්මයේ මේ මොහොතම ඔබට අසන්න ලැබෙනවා. ඒ අසන මොහොතෙත් ඔබ සුගතියට හේතු සකස් ඒකයි සුගති පරායන වෙන සත්‍ය ධර්මය ඇසීමමයි සුගතියට එකම මඟ කියලා අපි ඔබට දේශනා කළේ. එහෙනම් සුගතියට එකම මඟ වන්නේ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කිරීමයි. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ යමෙක් ශ්‍රවණය කරයිද, ඒ යමෙක් අසයිද, ඒ මොහොතෙමයි සුගති පරායනවන්නේ. ඒ මොහොතෙමයි සෝතාපන්න මාර්ගයට. ඒ මොහොතෙමයි සෝතාපන්න වන්නේ. සද්ධර්ම ශ්‍රවණය තුලිනොයි යමෙක් සෝතාපන්න වන්නේ. ඒ බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරලා තිබෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයෝ සත්‍ය දර්ශන ඥානය අවබෝධයේ තුලිනුයි සිදුවන්නේ. කවදාවත් භාවනා කළා කිසි කෙනෙක් සෝතාපන්න වෙන්නේ භාවනා කිරීමෙන් ප්‍රහාණය වන ආශ්‍රව කෙලෙස්ද දර්ශන සමාපත්තියෙන් ප්‍රහාණය වන කෙලෙස්ය කවරේද කියලා බුදුන් වහන්සේ මනාකොට දේශනා කරනවා. ඔබට දකින්න ලැබෙනවා විශාල ප්‍රමාණයක් මේ දේශනාවන් ධම්මසංගීකරණ අධ්‍යයනය කරන්න. ඒක ඩික්ෂනේරිය සූත්‍ර පිටකයේ අධ්‍යයනය සඳහා ඉදිරිපත් කරපු ඩික්ෂනේරිය තමයි ධම්ම සංගීකරණය කියන්නේ. මේවා එකේ ඕනේ අරව ඕනේ මේව ඕනේ කියලා අවුල් කරගත්තට මේ ධර්මය හමු වෙන්නේ නැහැ. ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයි. ඔවුන් දිව්‍ය ලෝක යන කතාකේ කිය අන්‍යාගමිකයෝ වගේ අර ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු අය වගේ මොකද්දෝ දෙයක් හදාගෙන කියවනවා. ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි. සත්‍ය ධර්මයේ හඳුනා ගනිමු. හැමෝටම තෙරුවන් සරණයි.